කය හොඳ කිවත් මොනවද මේ හොඳ දෙන්නේ ඉඩ රෝනික ලෙසට මේ කයි පැතිරෙන්නේ මගේ කය නිරෝගී කිය කිය සතේ ඉන්නේ කාටද නිරෝගී කයගිනේ හරියන්නේ ලෙඩ නැති කයක් හොය හොය සසරෙහි ඉඳලා නික නික බිහිත හොය හොය එම තන දෙවලා කොපමණ ඇත්ද දැන් මට හොඳ රුව කියලා නෑනවැසුව දෙවන කයලෙද ගති හැරලා ඇහිලිද හොඳයි කියනවා එක විටක ගිනේ දැන් කනේ රෝගයයි තව විට කියති පැන ඒ දෙක හොඳයි දැන් බඩ තුල දරන තැන කැක්කුම් වාත ඇත අජීරණ කියතිගෙන දීඝනේ බිහිතේ දැන්නියේ මගේ සුව කීවා අතේ පයේ හිරියේ දැන් යලි ටික ටික ආවා කෝවිදකමක් තවනේ හරි ලෙස පෑවා බය වී හිටි නමුත් ලෙඩ ගොඩේ මිහි ඌවා දුවලා පැනලා යයි මගේ ඇඟ හැඩ කියලා මාරක ගොඩක් මැද යයි ජීවිතේ කෙවලා යන ඉන තැනක මාරකයට යට වෙලා අතේ පයේ කැඩී ජීවිත වෙනසී දෙවිලා නොකැඩින කයක් ගින උපෙනෙක් මෙලොව නැත නොතිරණ කයක් ඇති සමතෙක් ලොවේහි නැත අටගින විපරිණාම වෙන සිලාම යත ඊහල කිසි සතෙක් කිසි ලොව ඉපිද නැත උපනොත් මරණයට යන තැන මුලවන් මොහොතින් මොහොත මරණය ළඟට නියන්නේ වැරි මාළු වී මුල් ලකුණකි දුන්නේ ඉදවි පන අදී මර හදන්නට තව කාලය මොනවා කිවත් මෙම කයේ නැහැ කිසි දින හිතු පැතු ලෙසකටගෙන ඉන්නේ කවදා කවුරු මෙම ලෙසට හිතින්ටයි කීවත් නැහැ නෙව කය ගන්න කායේ කියමනේ ලොවි අසනේවද නෑ කෙනෙකුට වහලි කුවන්නේ එම කය දුක් ගිනි දෙව දෙව වදදී හතුරෝ විලස සැම ළඟවන්නේ කය දින හතුරු කම නෑ පොඩියක් හිතලා ඊතරම් මිතුරු අය ලොවේ තව නැහැ කියලා බැඳි බැඳි මේ කය ගැන වරුණා තව කරලා සත කොහි යන්තේ තත නෙනවද කය ලැබලා ඔඩි කලේ පටන් හුරතල් කිය කියා ඉතේ යටවර වයසේ වින විට කයේ හුඳී යතේ අරුණයි මල වගී කියේ කියේ බැඳී ඇතේ ඉන්පසු වන්නේ මොනවද තවෙහි සිතා නැත ඇලිලා කය සමග මිතුරුව කල කිවලා හැම වැඩ දෝෂේ සංගවයි හොඳ නැති හොයලා නැති හැඩ මව මවා ගඳ හැර සුව සදලා ලොව වෙත පෙනී ඇත කය හරි හොඳ කියලා කවුරුද හොඳ කයක් ගින තරුණව ඉන්නේ මොන තරුණයාද මැටි විය පසු නොකරන්නේ මොනදී කිවත් නොකිවත් යේ සිදුවන්නේ නැවතුම් නැනි විය මාළුවකට යන්නේ අවුරුදු 80ක් සෑම මාරක ඇරලා දැකගෙන අදා වැඩුවත් මෙම කයේ නගලා අසුවැනි වසර පසු කල විට මිහි නැමිලා බලනෙමු කයේ ඇති කෝ කොයි හොඳ කියලා මානිත හිතගෙන ලෝකී හොයන්නේ මොනවද අපේ විත හමුවන්නේ කාටද හොඳ කයේ පහසම දුන්නේ කවදද Speaker දාඩිය මුගුරු පෙරේ පෙරේ කටයුතු කෙරුවේ මොනවා ලබන්නේද කය සරු ලෙස කෙරුවේ විලෙසින් අසු අනු වසර කිලොව දැරුවේ ඇදුවද හොඳ කයක් මොනවද තව සරුවි අනුවසරකට ජීවිතයක් ගෙව්වා කියා සිත නිමු බලාගෙන මොනවද ලැබුණේ කියා හැදු හැදු සියලු අඟ පසඟම වැහැරි ගියා අකමැති දෙම දෙවලා ඇත සියලු නියා යෙද වෙනු කැමැති නැති හින්දම පෙර ඉඳලා සැකුණා බෙහෙත් ගින නික නික ලිස දිවලා මේ කය වැඩින්නට යයි පෝසන හොයලා උපමන දුන්නාද අනුවසරට නැමිලා කෙරුවද බලාගෙන හිටි කටයුතු හොඳට ඇරුණද ලෙඩ ගොඩක් නැති ලෙස මෙම කයට දුන්නෙම ආහාර බඩි කිනි දුරු කර එවිට කෙරුවද ගින්න නැති වන වැඩ හට නැතිවන්නේ පෙළවිර වීරියේ තරමද සිහිගන්නේ ලැබුවද එයින් ඵලයක් සුවේ කියමින්නේ රස ගුණ කියේ කියා ලෝකෙට තව බැඳුනා උදේදී හොයේ හොයා කය වට කර දෙවුනා මලමු යන නියා වයසට කය ඇදුනා මොන ලෙස හොයේ හොයා හැදුවත් කය නැසුනා පායනේ හිරේනු මැත සදහට එලෙස තිබී නැගිලා දැවි දැවි රත් කර සියලු සැබී වැසලා අඳුරු අනලෙස ජීවිතයේ හිබී මරණින් යටව යනු ඇත එහි අඳුරේ ඉබි මරණය වල කන්තේ නික රැක වරණේ යුදා හමුදා සදා හිටියත් තව සියලු බදා අනුවසරකදී මරණයේ ඉනේ විතේම සදා මේ කය බලන්නකෝ මොනවද සුවය සදා මරණෙහි ළඟට වින්නසනවා කුමරාලී අය රැක ගන්ටේ මුරේ කා පෙරේ දූතාලී ලැබුණද හැකිද සිහි කළේ මනේ ගුණේ තාලේ මේ කය හොඳ දුනිද මරණිද අද බාලී මරණින් මිපිද ජීවිත අද තිරද නැතේ සිහි කරගන්න මේ කයෙහි ඇති මිලෙස වෙත මරණය නොදින ජීවිතයක් සතට නැත මේ ජීවිතය වෙනසී මරණය නියත උපමනේ කල්ද මම මම තමයි කට දුන්නේ එම කට ඉවර වී ඇත අද ලෙසින්නේ උණු වී අන්ත නැ වැඩි දින ගත වෙන්නේ හැම සුදු කෙලවරයි දිනයේදී කුණ එන්නේ දිනක තුනයි පසු කර බැලුව විට ඉදිමේ සිරුරේ වට බැලුමක් විලසකට දුකඳයි ගලයි ඕජසේ සෑම මුවක සිට කවුරුද රකින්නේ ඉමේ මල මිනිය වට මගේ මවේ පියා දූ පුතු කියේ කියේ උන්නා පන ඔබේ ළඟයි කිව්වා කෝ පෙරේ උන්නා දැන් පනකින් ඉදිමි බැලුණය වන්නා කබරුන් නරින්නම් වට කරගෙන කන්නා පිරිසිදු කර කරා ඉඹ ඉඹ සුවඳ කොට හිටියට හරි ගියේ නෑ කය සුවඳ පිට සම වැඩ පෙරදිලා ලෝදම් දාම පිට කය කුණුනා දුගඳයි අද දසත වටේ ආලින්යන්ට බැරි කුණු ගඳ මිකාය දෙති කවුරුද රකින්නේ ඇට කටු පොළවේ යති කුණු වීදු ගඳ වී පසකට ඇදිලා ඇති ඕ අර හොඳයි කිව් කය අද කොතැන වෙති පියට සැකිලි කැඩි කැඩි වෙන් වී යනවා සුදු ඇට දිර දිරා ඒ පත් වී යනවා කවුරුද හිමි කරුවා පෙර මම කියවෙනවා මේ කය රැක්කාකෝ දැන් කවුරුද විනේවා රැකගෙන දුවලා මේ කය රැක රැක හිටියා හොඳ ඇටි කවලා පෝෂණ කර කර හිටියා හොඳ ඇති නලවමින් සුවමෙත් එක වැටියා තබේ තබේ සුවේ දිවා පෙර කාලික හිටියා මම මගේ කියපු සෑම දේ අද බොරුව ඇතේ අකිනට කරපු හැම වීරිය මිදිනේ නැත හිමි කරු මම කියපු අය දැන් ආලේ නැත කය අසරණව අමුසෝනක තනි වී යතේ මගේ පණ කිවත් කවුරුද ඇට කටු ගන්නේ මසලිය දිරා කුණු වී එහි වන්නේ මගේ මව්පිය කියා පෙර ඉඹ ඉඹ උන්නේ අටු ඇට ඉඹින්නේ කවුරුද සොහොනින්නේ ඉඹ ඉඹලෙව කකා නරි කැලෙ ඉතන යති දුගඳින් කොසින් දිරු ඇට කටු පසට යති මේ වගේ ලැබුවේ කය අපේ කොපාමනේ මේ වෙති මම කිව් කයේ ගාන ගනිනට අකුරු නැති අපමණ සසරේදී මම මාගේ කිය කිය හැදු කය කොපමණ විද හිතලා සීකර බැලු විට ගණන් නියම නැත එපමණ පෙර බව මග දැකලා එව්වට මම මගේ කිය කිය හිටියට ලැබුණද කිසි තැන හිත තබලා ලැබු අය ලැබු දේ ලොව නැත ඉතිරිව හැම සත ඇත හැම රවට වෙලා අද මට හරි ගියා මාළුකු අය කියුනේ ලැබුණා හොඳට රැකියා නම් වදගිනි කිය කිය මේ කුණු කය දරේ දරේ උඩඟුගුනි ලැබුණාද කිසි දෙයක් මේ ටික වගේ කය රැගෙන පෙර බවයේ ඇදිලා මගේ මගේ කියා හැදුගේ දොර වතු හිතලා බලන කොමිදා කෝ කොතැනද පෙර ඉඳලා ආවේ කියාවත් නැත දන්නේ මිකලා මගිමිම පිරිස රැක රැක යාතියට පිම කරෙනිමි මරණේ ආවත් තිරේ පඳු දම කරගස ගසා පණ්ඩිතකම් කියපු එම දෝසත කොයිද අද හිටි තැන පසද නිමේ හිතු හජ තනේ තුරුයේ ලෝකී හොඳ කීවා මට හරි මමයි අද මිහි නායක කීවා මරණිට යන ගමනේ සෑම පුහු වැඩ මේවා පවටන බොරුව නම් ඔය ලෙසටම ඇසුවා පාපය කර කරා ලොව රසයට බැඳිලා පව් මුල් හද හදා මා පාපය නැගිලා කලදී මිහි දමා පව් රැස් කර වඩලා යනවා මෙරි මෙරි පව් කඳ කරේ ගසලා ඔබට සිත අද ඉත මට ජය මිලිත මිහි වෙත අපේ රජයේ ජයගත කියා සත උත්දාම වී යතේ මොනවා කරලාගෙන සිටියත් දොව බදාගෙන වැදූ තැන මරණින කෙලවරයි වැඩි කලක් නොමවින කාලී ගත කරලා ලෝකේ හොඳ යයි බැඳීලා පාපේ මුලේ වඩේලා යන්නේ සතේ මුනේ වාදේ හුයලා මටේ ඉඩේ කඩම් ඇත අනිකට වඩා සරු වෙත මටයි ජය කියවෙත ලබා ඇති ජය කවුද මෙදියට මොනවා හොයමින්නේ කජසිතු මම කියන්නේ මානේ ලොකුවන්නේ ලැබී ඇත්දෝ එම ලෙසින්නේ මමයි අද ලොකු තැන එම ජය මටයි කියමිනේ ඉවත් වී බැඳීමිනේ සිටියෝ කෝ අද හොයමු සෑම හැදු හැදු සියලු තැන ගඳ දෙයි සතත් රවටයි මරුගේ බසිනා අඩවසම් කය වෙත හොඳ හැද තරුණා මෙහි වෙත මේ තරුණී හැඩ වෙත මරුගේ දහමක් හිතලා දිනපතාරක ගත රැකරැක හදන ලෙස සිත හැඩ වැඩ නිතිම ගත සසරේ ලැබුවත් මුදෙදි වේලා නෑනවැ කිසිදාක තිර යහපත කරලා උණු වී නැති නැති සමහරු මිය යනවා කපලා කොටලා අමු අමු විද මරවෙනවා වසදී වැරිලා කුණු වී මැරි යනවා තන තන වැටි වැටි අතපය කැඩි යනවා වලකා ගන්ට බැරි මේ දුක් ගිනි කන්නේ එනමුත් හොඳයි කියේ කියේ තව ඔයවන්නේ මේ තැන ඉපදුනොත් මම පින නෙවෙවන්නේ මගේ පින කිය කියා තව ලොවේ සරවන්නේ දෙවියෙක් බඹයෙක් විමි මම කිය කිය ලැබුවේ වාරේදී කර හිතලා වලනිමු කාට දෙවි බඹ කිව් තැන ලැබුණද තිර විලසට එකලා මේ මිනිසත් ලොව කාලිට වැඩියෙන් ටික කල් මායාවක බැඳිලා මම හැඩ මම හැඩ කිය කිය කාලය ඒවා ඉතිනිම වෙති එකලා වමිකුයි කිවත් කාලයේ ගෙවෙනු ඇත යුණට පසුවේ යලි යලි ලොවේ සරණු ඇත යම් ලෙස තිරිසනුන් ප්‍රීත දෙකයෙහි ගතේ ලබනවා මිසී සිව් මහ දුක් අපායේ යතේ අපාගිනි විඳගෙන යන සත හිත මුමෙලෙසින මොනවාද කරගෙන යන්නේ එම දුක වෙතට බැඳීමින හිත හදාගන්නේ හිතටගෙන කුමගන්නේ කවුද හොඳ යන්නේ අනේ අප අද සුවේනි ඉන්නේ කියාගෙන පෙරතන අනුනට දුකම දෙවමින තමන් මඩි තදවන විලසගෙන සම්පතයි කියමින බැඳි බැඳි සකසෙත දස අකුසලයේ ගැන නොදන්නේ නමුත් කුමේ සිදුවන්නේ මේ සත ඉතින්නේ හොඳක් හොය හොය නෙමෙ මෙරින්නේ පාපේ බලේ වැඩිලා අත් දැව් ලබයි මෙකලා අසුචි මේ අද ප්‍රේත භවගෙන දුක් ගිනීම කත මොනවද ලබන්නේ සිව්තන දුකේ බැඳීලා කලෙම පාපේ කරේ ගසේ කසේ එමෙ ඇදිලා මා දුක් විඳිනවා දුක් ගින්නට නැමිලා මොනවද කරපු පින් කෝපල දෙදෙමි කාලා පින් කර කරා මම හොඳ හොඳ දේ කෙරුවා කිය කිය සද හදා පැදගෙන බව ඔරුවා එන මේ බව ගමනේ નિසරුවගෙන දරුවා කාටද ලැබෙන්නේ රස දම් ලෙස සරුවා අනිමේ සතුන් කල පව් කඳ උපනොත් අපායක අපමණ දුක ලියලා ඇති වෙයි නොයක දුක් ගිනි මේ කය කාලා මොනවද භවයේ දෙන්නේ හොඳ දිය කියලා අපාමන සසරෙහි සිට භව ගමනක් මේ ලෙස කරගෙන සත ඉනවා ලොවට බැඳීගෙන හොය හොය ආවත් මේ කිසිවක් සත නොමෙතනවා අපමණ දුක් දින ලෝක කුහරේ තුල හිත තබ තබ මෙරි මෙරි යනවා නික නික දුක් දින අත් බැව් ගනිමිනේ යලි යලි බැඳි බැඳි ලොව එනවා මහා සිතු විලස මහා තතු දරමින් දුඳලා සිටි අය එබඳු තැන් සිට මහා පව් කරලා දුසිරින් කර කරා ඒ භවයෙන් මැරිලා ලබනවා සුගතියක් යයි දුගති නැතිලා උපනත් අපායක ජීවත් වෙන්ට හදයි අනේ මට මෙරිනු බෑ කිය කිය එකය බදයි ඉලෙවයි කියලා නිරුව පත ලොයින් දම් දුව ඇත දිවලා ධම්මග යනේ සතට ධම් කී ඇත දුවලා ධම් තෙත ලබලු ඇත සත ධම් කිරි එවිලා ඔඩි දරුවනේ තේ දුදු සතු නිහින්නා දුන් ධම්ම දෙනිසා ඒ ගුණේ අරේ ගන්නා වැදුනමේ ගුණේ තනින් සිහියේ ගුණේ දුන්නා ඒ මහදේසේ දේවයි බුදු රජේ ගිනේ දුන්නා ඉලියෙත් සපුරා ගිනේ බුදු මගේ වැටින්නට අද අපි සිටිනේ වා ගුණ කඳ වදන්නේසේ අනිතුගේ මහා දුලේ කඳේ තිහි කරන් සිටේ අමවත ලැබෙනවා බුදු ගුණේ තුන් වාතේ බුදු සමිඳුනේ කරුණා මිත් ගංගේ නගලා දුල්හා පිටිල් පැන් කඳලෙත ගුනේ නගලා යෝ නමේ සතේහි හැමේ තැටේ විතේ ගිනි නිවිලා එනේ තුමේ පිටිගේ හිත පැමේ ආදේවත් නිවිලා සදාහම් අමහරත පෙන් නිවරුදු මේ සම්පෙන් තෙවුනේ විස බව විස දුරුවන්නේ මේ භව ගින්න සහ මුලතෙමේ නිවි යන්නේ සම්රසති කරමි කොවමින පෙවෙමින්නේ හටගත් සියලු දේ දරුවනි බලනු මැන අවතිද එක ලෙසක මොහොතක් කිසිම දිනේ ඉනි පෙනි වැනසේනාමි ලොවේ දාම ගැන ඇයි නොසිතන්නේ පෙනි පෙනි ඇත දහමේ තන මනවදේවනාදී ලෙන රූපය හුයලා කැඳගෙන හිත එතන මිමිතිය කියලා මොනවද හොයන්නේ මගේ මගේ නිය කියලා කාටද ලැබුණේ රූපය නිති ලෙස තිබිලා ඇන වැඩ දෙවන තැන් දැක රූපයි පෙනී මම මගේ කිය කියා ඇසුරට හිතිනි පනී හිතුවට ලැබෙන වද හැඩ වැඩ රුවක ගැනී සිහි කර බලන්න නකෝ දරුවනි දහමේ දුනි නිලොව මොනේතියත නිති ලෙස පවතින්නේ අටගත් සියලු දේ ටික ටික විනසින්නේ දිවි කෙවි නැසෙනවා මිදම් ලොවවන්නේ ඊකර බලන්න කොයයි දම් ගෙන දුන්නේ මේ කය හැඩරුවයි ලෝ සත සිත ගන්නා ඇඩ වැඩ කර කරා තවරුව බලෙමින්නා මොනවද මිමාට ඇති ඇඩ රුවේ තිරෙයින්නා සිහි කර බලමු ඊදම් සතු විමසන්නා පොඩි දරුයි පැතිලා පොඩි කාලෙදී හදති කඳ හැර සුවඳ දෙව දෙව හැම හැද සදති ඇද වැඩ ඇඳුම මසලා කයේ විත දිවති බොඩි දරු හරි හැඩයි කිය කියගෙන ඉවිති මොනේ දරුවාද සුවඳක් ගෙන උපදින්ති උපනොත් ඉදාදිත කොයි සුවඳද දෙන්නේ දුකදයි කුලෝකයි සෑමතනකින් ඉන්නේ කඳ හැර හොදලා නෙවේ ඔය ලිස ඉන්නේ සත කට නොමැද හිටියොත් දින දෙකක් ගැනේ දන් විනු හැකිද මුවයට නාතයක් ගිනේ පලන කොමිතත් වල ගඳ දිනේ තනත් කුනේ උපමනේ බැඳිනේ වද ඊ දිනේ තිකෙත් දනේ මලමු පිට කරන මී සමතන් සිතලා අන්දහැර නොතබුවොත් සම පිරිසි දුකරලා ඇතිවනේ දුකඳ මුළු නාසද කුණු කරලා ධන ලෙස නීත සිහි කරන කුකය හිතලා මේ කය නොනා තැබුවොත් නොමේ සෝද විනේ සාඩිය දුකද තෙල් කුණු අවටකම දිනේ සුවඳද ගඳද te eh, සැප දැමූ ලෙසකට තිබිත සතරව ඡන්නේ යදී වසන ඇඳුම යයි මිලකට දී ගන්නේ දුන්නම මොකද මේ කය ඇඳු काये मुने वाच දව දව කුලී කරයි ඕජා නගමින්න දීපන් කැම ලෙස මකරගේ කටේ මෙන්න දින දින සියලු දේ දිය කර කර ලනවා උපමනගින දුන්න මුත් කුම ඊයේ තනේවා ඇති අයි කිසි දිනක මී බඩ නොකියනවා හොඳ යයි කියන්නේ බඩ කුහුඳ කොහි දිනවා මේ දසේ හොඳයි මුතු කැට වගේ කියනු ඇත මුතු දත් තිබුණේ කාටද සෑම වයස විත හොඳ කිව් මේ දත් පනු කෑ කොට කුහර දිතේ කැමැතිද අකමැතිද ඇසුමද බැලුම නැත කාගේ කටෙහි තිබුණත් ලොකුකම් හොයලා නෑනෙවදාම දෙයි බැට එක ලෙස නගලා දිරකඩ දත් කොටින් හිස ගතිගෙන දවලා